අපේ දහම් සෙවනේ ස්වාමීන් වහන්සේ නැවත යමක් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ කාරණාව තාම ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්න මිනිසුන්ගේ නැනනුවන පහළ වේවා කියන අදිෂ්ඨානයත් එක්ක තමයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ මේ තාම සංයමකින් තේරුම් ගත යුතු ධර්ම ධර්ම වහන්සේ මේ සංයමයකින්ම තේරුම් කරලා දීම තාම වටිනවා. මොකද සමහර දේවල් අපිට තේරුම් ගන්න කාලයක් පැටකණ්ඩ වෙනවා. කාලයක් ගත කරන්න වෙනවා. ඒක තමයි ඇත්ත. ඒ මොකද මේ ඡන්දයේ එක්ක ඡන්දේ පැත්තේ හිට ගන්නවා කියනකොට සමහර අයට ඡන්දේ කියන්නේ කැමැත්තනේ. කැමැත්ත කියන එක තණ්හාවෙන් එක් පැත්තේ ගත්ත කැමැත්තකුත් තියෙනවා අපේ ජීවිතේ. ඒ වගේම අපේ මේ සියලු කුසල ධර්මයේ උපාදනය වෙනකොට චන්දං ජනේති කියන ඒ ඡන්දේ පැත්තෙන් එන කැමැත්තකුත් තියෙන. ඒක කුසල ඡන්දයක්. අර තණ්හාවත් එක්ක ඇසුරු වෙන හැම එකම ගෑවෙන්නෙම කාම ඡන්දයක්. ඒ නිසා ඒ දෙක තේරුම් ගන්න බැරි වුණොත් මිනිස්සු ගොඩාක් වෙලාවට නොමග යනවා ස්වාමීන් වහන්සේ. අනේ ඉතින් අපි ඒක විමසීමෙන්ම තේරුම් අරගෙන විමසීමකටම ලක් කරන්න ඕනේ. එතකොට තමයි මේ විමසීම කියන කරුණ මූලික විශේෂ කටයුත්ත කරන 이르දිපාදයක් බවට කරගන්න පුළුවන් වෙන්නේ. ඒ 이르දිපාදය කියන්නේ නිකම්ම නිකම් අර නමට නම් සඳහන් කර කර යන එකක් නෙවෙයි. වීමංශනය කියන එක බොහෝම ගැඹුරුයි. ඒ ගැඹුරු වීමංශනයකට එන්න එයාගේ අර ඡන්දය කියන එක නැත්නම් අපි ගත්තොත් කැමැත්ත කියන ශක්තිය තණ්හාව පැත්තේ හිටගෙන තිබුණොත් නියම විමර්ශනය ගන්න බෑ යාට. නියම විමර්ශනය ස්පර්ශ කරන්න බෑ. ඒ නිසා තමයි දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදි පැහැදිලි කරන්නේ අතුලත තියෙන මිද්දෙන් හැකිලන්නට පුළුවන් බාහිර අර පංචකාමයන් ඔස්සේ කාමච්ඡන්දේ තන්ට විසුරුනොත් එහෙම එතකට නිවැරදි විමසිලිමත් ඒක තමයි වහන්සේගේ මම ඊළඟට කතා කරන්න හිටියේ මේ පැහැදිලි කිරීම ටික මේ මට ඒකේ සමහර කොටස් අපිට මම හිතනවා ලබන සතියේදී පැහැදිලි කරගන්න ලැබෙවි මට ඒකේ හරි ප්‍රසාදයක් ඇති වුණේ ස්වාමීන් වහන්සේ මේ දැන් අර උඩ යම්සේද යට යම් යට දෙසේ මේ යට යම්සේද උඩ දෙසේ මේ මේවා මේ විදිහට ගියේ නැත්නම් ආය කාටවත්ම මේකේ ස්පර්ශ කිරීම කරන්න බෑ මේ සත්‍ය කතාව මේ සත්‍ය අවබෝධයේ මාර්ගයනේ මේ විස්තර කරන්න වහන්සේ ඉතින් ඉදිරිපස යම්සේද පසුපස යම්සේද යම් එසේමය. පසුපස යම්සේද ඉදිරිපසද එසේමය. මේ විදිහට වැඩිලා තියෙන්නේ යාගේ ඇතුළත යම්සේද පිටත එසේමය. පිටත යම්සේද ඇතුළත එසේමය. ඒ විදිහට දවල් යම්සේද රාත්‍රියේ දෙසේමය. රාත්‍රියේ යම්සේද දවල් දෙසේමය. මේ විදිහට වැඩුන් නැති සිතක ප්‍රගුණ නොවිච්ච සිතක අපිට සම්පූර්ණ පිරිසිඳ දකින්නවා කියන එක කරන්න බෑ. කතාව කරන්න බෑ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක නිසා අපි මේ හැම පින්වතුන්ගෙම ඉල්ලීමක් කරන්නේ ඔබ ඉවසිල්ලකටපත් වෙන්න. මේක තිට්ටක් තේරෙන්නේ නැති උන්ට දමල ගාලා ඕක වෙලා යන්න එපා. කවුරුවත් යන්න එපා. ඒක ඔබ කරගන්න සංසාරෙම ওই වැඩේ සිද්ධ වෙනවා එතකොට. ආය ආය සිද්ධ වෙන්නේ ඔය අයින් විච් එක මුල් කරගෙන හැදිච්ච කර්ම ශක්තියෙන් ආයමත් ඔබට ධර්මයේ පැහැදිලි වීගෙන යන තැනදී ඔබට යන්න අදහස් පහළ වෙනවා. එකම වැඩේ ආය ආය සංසාරේ අනන්ත ප්‍රමාණ සිද්ධ විවිධන පිරිසක් අපි බුදුරජාණන් වහන්සේලා අභිමුඛයේ ධර්ම ශ්‍රවණය කරද්දී තමල ගහලා අයින් වෙන්න හිතෙනවා කරගන්න එපා තේරුම් නැති වුණා තේරුණා ඒක ඉදිරියේදී සිද්ධ වෙන කුසල ඡන්දයක එකතු වෙද්දී සිද්ධ වෙන සත්‍ය අවබෝධ වෙනවා අවබෝධ වෙනවමයි ඒ වෙන්නේ ක්‍රමානුකූලවමයි අපිට ඕනේ තණ්හා අපේ තණ්හාවෙන් මේක අවබෝධ කරන්න බෑ අපේ තණ්හාවට කරන්න පුළුවන් අපිට සංසාර දුකට පැටලෙන්න විතරයි. ඒ නිසා හදිස්සිය කලබලය කියන්නේ මාර්ගය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අප්‍රමාදේන සම්පාදේත කිව්වනම් ඒ අප්‍රමාදේ කියන්නේ කලබලයටවත් හදිස්සියටවත් නෙවෙයි. හදිස්සිය කලබලේ කියන්නේ ප්‍රමාදයේම රක්ෂණය. ඉතින් ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ වහන්සේ ගැන මට පුදුමාකාර ප්‍රසාදයක් ඇති වෙන්නේ මේ විවෘත කිරීම සම්බන්ධ කරගෙන ශනිකව මිනිස්සු අහුස්සන එක නෙමෙයි වෙන්න ඕනේ. හැම වෙලාවකම මිනිස් ඉස්සතන් නිවීමකට සැනසීමකටපත් වෙන්න දහම ගැඹුරු මට්ටමේ විවෘත වෙන එකයි. මිනිස්සුන්ට ගැළපෙන තේරෙන මට්ටමට දහම සරල කරන්න ගියොත් ලොකු අනර්ථයක් සිද්ධ වෙනවා. මිනිස්සුන්ගේ මානසික ශක්තිය ඒගොල්ලන්ගේ අවබෝධ කිරීමේ කුසලතා ටිකයි ඉස්මතු කරගෙන අරන් ඉන්න ධර්මයේ තියෙන ගැඹුරු මට්ටමට. ඉතින් ඔබ වහන්සේ බොහොම හිමීට හරි ලස්සනට එක කරන හැටි දැකලා තමයි මම මම මේක තේරුම් ගත්තේ අපේ පින්නත් සුදම්ම ස්වාමීන් වහන්සේගේ පින්කමක් කළා වහන්සේ ත්‍රිවංගලි සහචෛත්‍ය රාජානන් වහන්සේ අභියස එදා තමයි මට ඔබ වහන්සේ ගැන විශේෂ ප්‍රසාදයක් මධ්‍යම රාත්‍රියේ ඊටා විශිෂ්ට විදියට දසබල ඥාන විස්තර කරද්දී සියලු මිනිසුන් මං වටපිටාව බලලා ඇවිද්දා බැලුවා හැම මිනිස්සයම නැගිටලා ස්තූප රාජානන් වහන්සේගේ පැත්තට ඇරලා දුහොත් මුදුන් දීලා ඒ ඔබ වහන්සේ විග්‍රහ කරපු කරපු බුදු ඒ දස බල ඥානයන් අතර ඒ හැම ගුණයකටම අවසානයේ වන්දනා කරා දුහොත් මුදුන් දීලා මධ්‍යම රාත්‍රී හරිම පුදුමයි. ඉතින් මට පුදුම සතුටක් මිනිස්සුන්ගේ මනස ඔබ වහන්සේ ලස්සනට විකසිත කෙරෙව්වා. ඒ තරම් ඔබ වහන්සේගේ ධර්ම ඥානය ඔබ වහන්සේ අහංකාරකමකට යොදා ගන්න නැතුව බොහෝම නිවිච්ච ස්වරයෙන් අදාළ තැනදී උච්ච ස්වරයෙන් ධර්මයේ මතු කෙරෙව්වා. ඔබ වහන්සේට බොහොම ගරු කරනවා අපි. අපි මගෙත් එක්ක එකතු වෙලා බණ අහන හැම කෙනෙක්ම පුළුවන් තරම් හැමදාම සම්බන්ධ වෙනවා දැන් මේ සාකච්ඡාවට. අපිට හරි සතුටුයි. ඒ කියන්නේ මේක ඇවිල්ලා හදවතින් උපදින සතුටක් මිසක අපි බලහත්කාරයෙන් හදා ගන්නවා නෙමෙයි ස්වාමී. ඒ නිසා මේ අනේ ඔබ වහන්සේ පුළුවන්කමක් තියෙනවා නම් මේකේ තව අර පසු පසු කාලීනව හරි මේ ටික කරද්දි බොහොම හිමීට පැහැදිලි කරලා දෙන්න. මේකේ මට අර වීමංසාව මුල් කරගෙන සමාධිය හදා ගන්නවා කියන එක ඡන්දය මුල් කරගෙන සමාධියට එන හැටි, විරිය මුල් කරගෙන සමාධියට එන, චිත්තය මුල් කරගෙන සමාධියට එන හැටි. ඒ වගේම ඊළඟට අවසානයේට මේ වීමංසාව නැත්තම් ප්‍රඥා කොටස මුල් කරගෙන සමාධියට එන හැටි කියන එක පැහැදිලි. අපිට ඉදිරියේදී හරි පොඩ්ඩක් තව පැහැදිලි කරලා දෙන්න ප්‍රධාන සංඛාර කතාවත් ටිකක් ටිකක් මට චුට්ටක් තව පැහැදිලි කරගන්න අත්‍යවශ්‍යයි.